අරුණ වනතුංග මහත්මයා ස්වාමීන් වහන්ස සිරුවන් සරණයි එහෙනවද? එහෙනවා මහත්තයා. සිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අදත් අපිට ඉතාමත්ම වැදගත් දේශනාවක් පැහැදිලි කරා. ඒක පැහැදිලි කරනකොට හිතට ඇතිවෙච්ච දෙයක් තමයි ස්වාමින් වහන්සේ මේ ළඟදී පිටරට ගමනේදී ඕස්ට්‍රේලියාවේදී පර්ත් නුවරදී කරපු ඉතාමත්ම වටිනා විශිෂ්ට දේශනාවක් අපි ඊයේ පෙරේදා ඉදිරිපත් කරා සිහිය ප්‍රඥාව සහ වීරිය දියුණු කළ යුතු ආකාරය පිළිබඳව තමයි එහිදී පැහැදිලි කරේ ඒ දේශනාවේදී පළවෙනි පැය විතර යනකොට ඒක පහුවෙනකොටම වගේ ස්වාමින්වහන්සේ ඊ타ත්ම වැදගත් කරුණක් මතු කරා ඒ මතු කරපු කරුණ හරියට අර කූණ්‍ය ගහලා තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ දැන් අපිට පැහැදිලි කරේ ගහකට තියෙන එක අපිට තේරෙන්නේ නැහැ වායු ධාතුවේකිනුයි ඒක වෙන්නේ කියලා. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි ඒකේ තියෙන්නේ. ඒ තරම් මූලික ඒ නමුත් දැනගන්න බොහොම අමාරු කරුණක් ගැන එතෙන්දි පැහැදිලි කරනවා. ඒ වගේම ඒ කරුණ හරියට අපිට හසුරව ගන්න පුළුවන් වුණාම අභිඥා ලබන්නත් ඒ වගේම ශුෂ්ක විදර්ශනා භාවනාව තුළින් නිවන් දකින්නත් ඒ විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ අවසානයේදී පැහැදිලි කරපු සතර මහා ධාතු තේරුම් ගැනීමටත් උදව් වෙනවා කියන එක හිතෙන් හිතුණා මට ඒ කාරණේ තමයි ස්වාමීන් වහන්සේ සතිය දැන් අපි අපි යම්කිසි ත්‍රි හේතුක කුසලයක් වගේ දෙයක් කරනවා වුණත් ඒ කුසලය කරපු ගමම ටිකක් වෙලා යනකොට එයාගේ හිත ගොඩක් සතිමත් නැත්තම් දියුණු වෙලා නැත්තම් ආ මම මේක කරානේ කොච්චර හොඳයිද කියලා එතන ඉඳන් ඒක බහින්න පටන් එතකොට අපි යම්කිසි ප්‍රමාණයකට භාවනාව තුළින් දියුණු වෙගෙන එනවා නම් එතකොට දැනෙන සුවය, එතකොට දැනෙන වෙනස ඒ තුල අපිට තේරෙන්නෙම නැතු උපාදාන බවක් ඇති වෙලා ආපහු මෝහය වැඩි වෙලා ඒ මගින් පිට යනවා. ඕක හරීම අපිට හිතෙන්නේ ලොකු දිග වෙලාවක් යන දෙයක් කියලා. නමුත් ස්වාමීන් වහන්සේ එදත් පැහැදිලි කරා ඊටාම වේගෙන් සිද්ධ වෙන දෙයක්. ඔය කාරණය හරියට තේරුම් අරගෙන සතිය පිහිටවමින් පිහිටවමින් ගියොත් තමයි කියලා හිතෙනවා අර විදිහට අභිඥා පැත්තට යනවා නම් ඒ පැත්තට යන්න හරි ශුෂ්ක විදර්ශනාව පැත්තෙන් යනවා නම් ඒ පැත්තට යන්න හරි දැන් සක්මන් භාවනාව තුලින් විතරක් ගිහින් උනත් සතර මහා ධාතු වල ස්වභාවය තේරුම් ගන්න පවා පුළුවන්කම ඇති වෙන්නේ ওই විදිහට සතිය ගිලිහෙන්නේ නැතුව කරගෙන ගියොත් නේද ස්වාමීන් වහන්සේ ඒ වගේම ඒක දියුණු කරන්න ඕනේ අපේ එදිනෙදා ජීවිතය තුලදීමයි නේද ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් මොකද දැන් ඔය සතිය තුළ තියෙන සුවිශේෂත්වය බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දක්වනවා දැන් සතිපට්ඨාන සූත්‍රයේදී ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියලා දැන් ප්‍රඥාවෙන් තමයි යම් කිසි කෙනෙක් කෙලෙස් නසන්නේ අවිද්‍යාව දුරු කරන්න අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකයේ ප්‍රඥාව. ඒ තිබියදී මාර්ගය දක්වනකොට ඒකායන මාර්ගය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතිය. ඊළඟට දැන් බොජ්ජංග ධර්ම වැඩි යුතු නොවැඩිය යුතු තැන් දක්වනකොට බුදුරජාණන් වහන්සේ ඉතිරි බොජ්ජංග 6 ගැනම දේශනා කරනවා මෙතනදී වැඩි යුතුයි මෙතනදී නොවැඩිය යුතුයි කියලා. හැබැයි සතිය ගැන එහෙම වෙනසක් පෙන්වන්නේ ඒ කියන්නේ සිත වික්ෂිප්ත වෙලා ඉන්න වෙලාවට ධම්මවිචේ බොජ්ජංගේ නොවැඩිය යුතුයි පීති සම්බොජ්ජංගේ නොවැඩිය යුතුයි විරිය සම්බොජ්ජංගේ නොවැඩිය යුතුයි කියලා එතකොට ධම්මවිචේ කියන්නේ ප්‍රඥාව. හැබැයි මනස වික්ෂිප්ත වෙච්ච වෙලාවට ඒක එතනට අයෝග්‍යයි. ඒක සුදුසු නැහැ එතනට. ඊළඟට මනස උදාසීන වෙන වෙලාවට පස්සද්ධි සම්බොජ්ජංගේ නොයඩිය යුතුයි සමාධි සම්බොජ්ජංගේ නොයඩිය යුතුයි උපේක්ඛා සම්බොජ්ජංගේ නොයඩිය යුතුයි. එතකොට සමාධිය උපේක්ඛාව පස්සද්ධි අත්‍යවශ්‍ය කාරණා. හැබැයි මනස හැකිලෙනකොට ඒවා වඩන්න සුදුසු නමුත් මේ මනස හැකිලෙන මනස වික්ෂිප්ත වෙන කියන අවස්ථා දෙකේදීම බුදුරජාණන් වහන්සේ සතිය මෙතනදී නොයඩිය යුතුයි කියලා මොනම තැනකවත් දේශනා කරන්නේ නැහැ වෙන් කරන්නේ නැහැ ඉතින් ඒ නිසා හරියම සුවිශේෂ කාරණයක් අපිට දැන් මේ අර නිතර නිතර අපි දේවල් අහනකොට සතිය සතිය කියලා කතා කරනකොට අපිට ඒක නිකන් හරිය සරල දෙයක් අපි ඒක දන්නවා අපි දැනටමත් අහලා තියෙනවා ආ මේ ඔය කියන්නේ සතිය ගැනනේ ඉතින් අපි මේ අපි සතිපට්ඨානය පුහුණු කරනවා අන්න වගේ හරියම මේ සරල විදිහට සැහැල්ලුවෙන් අපි ඒ සතිය ගැන හිතන්න පුරුදු වෙලා තියෙනවා. ඒතරම්ම අද මේ වචනය සමාජගත වෙලා තියෙනවා. සමහර වචන එහෙම වෙලා තියෙනවා. ඒවා තියෙන බර අඩු වෙලා තියෙනවා. භාවිතයත් එක්කලා. දැන් අපි හිතමු සාමය කියන වචනේ. සාමය කියන වචනේ හරි ගැඹුරු වචනයක්. නමුත් අද ලෝකේ සාමය කියන එක කිව්වෙන් පස්සේ ඒක නිකන් ඒකේ බර නැතුව ගිහිල්ලා හරීම හැල්ලු තත්ත්වයට ඕන දෙයකට කතා කරන වචනයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අද අපිට සතිය ගැන අපේ ආකල්ප ගොඩාක් නිකන් සැහැල්ලු වෙලා තියෙන්නේ. නමුත් ඔබතුමා කිව්වා වගේ ඒ සතියෙහි අපි හඳුනා ගත යුතු ඉතා සියුම් පැති තියෙනවා. දැන් එක් අවස්ථාවකදී අනුරුද්ධ හාමුදුරුවන්ගෙන් භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මහා භිඥ උනේ කොහොමද? අභිඥ කියලා කියන්නේ ගැඹුරු ප්‍රඥාවනේ. මහා භිඥ කියලා කියන්නේ ඒ ගැඹුරු ප්‍රඥාවෙත් මහත් తত্ত্বය. ඒ කියන්නේ අනුරුද්ධ හාමුදුරුවන්ට රහත් වෙන්න කලින්ම උන්වහන්සේට පුළුවන්කම තිබුණා දසදහසක් ලෝක ධාතුන් දකින්න. ඊවසින් දිග්බ චක්කු ඥාණයෙන් එකවර දසදහසක් ලෝක ධාතුන්. එකක් දෙකක් නෙමෙයි අපිට මේ ලෝක ධාතුව තියා මේ මේ අපි ඉන්න තැන මොකද්ද වෙන්නේ කියලා අපට පරිසරය දැක ගන්නට පහසු නෑ උන්වහන්සේට මේ ලෝකය විතරක් නෙමෙයි දසදහසක් ලෝක ධාතුන් උන්වහන්සේට විනිවිද දැකීමේ හැකියාව තිබුණා අර අරහත්ත්වයට කලින්ම එතකොට භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ මහා විඥානේ කොහොමද ඊට පස්සේ උන්වහන්සේ මොකද්ද දේශනා කරන්නේ සතර සතිපට්ඨානේ භාවිත බහුලීකృత කිරීම තුළින් තමයි ආයුෂ්මත්තරුනි මම මහා විඥ උනේ. එතකොට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එතකොට කායානුපස්සනා කියවහම අජ්ජත් බහිද්ද දෙපැත්තම. වේදනානුපස්සනා අජ්ජත් බහිද්ද දෙපැත්තම. චිත්තානුපස්සනා අජ්ජත් බහිද්ද දෙක. ධම්මානුපස්සනා කියවෙන බසිතා සූක්ෂම ස්කන්ධ ආයතන බොජ්ජංග චතුසත්‍ය නීවරණ එතකොට මේ හැම පැත්තක්ම විනිවිද දකිනකොට එතකොට ස්කන්ධ ආයතන වශයෙන් දකිනකොට අභ්‍යන්තර බාහිර සියල්ලක් පිළිබඳව එතකොට එහෙම සියුම් විදිහට අධ්‍යයනය කරලා කරලා කරලා ඒ හැම තැනකදීම සිහිය පිහිටුවාගෙන කොච්චර සියුම් විදිහට ඒවැය තියෙන වෙනස්කම් පුංචි පුංචි වෙනස්කම් ඒක අර ඔබතුමා ඒ කිව්ව කාරණේ ඊටාම ඇත්තටම මේවා අධ්‍යයනය කරනකොට තමයි ඒවා දැනෙන්න ගන්න. අපි කොච්චර මතු පිටින් හිතාගෙන හිටියත් මෙතන කොච්චර සියුම් දෙයක් තියනවද කියලා. දැන් මේ කණුවේ උපමාව ඒකට හොඳම උපමාවක්. අපිට බැලූ බැල්මට පේන්නේ කණුව කණුවෙන් මේ බෝවත්තට රුකුල් දීලා තියනවා කියන්නේ මේ පටවි ධාතුවෙන් තමයි මේ ආශ්චර්ය කරන්නේ වගේ අපිට හිතෙනවා, පෙනෙනවා, දැනෙනවා. ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ එහෙමයි. හැබැයි විමසලා ප්‍රඥාවෙන් විමසලා බලනකොට තමයි නෑ ඒක ප්‍රයක පටවි ධාතුවේ ආශ්චර්යයක් නෙමෙයි වායෝ ධාතුවේ ආශ්චර්යය කියන එක අපිට දැනෙන. අන්න ඒ වගේ මේ සති සතිය සහ සම්පජාඤ්ඤය. ඒ සම්පජාඤ්ඤය කියන්නේ ප්‍රඥාවනේ. ඒතර ප්‍රඥාවේ සියොම් පැති ප්‍රඥාව සියොම් සියොම් පැතිවලට විහිදෙන්නේ අර සතිය ඒ ඒ පැතිවලට යොමු කරන ප්‍රමාණයත් එක්කයි. ඉතින් ඒ නිසා තාම සුවිශේෂ කාරණයක් සතිය කියලා කියන්නේ අද හුඟක් දෙනා වැඩිපුර සිතන්නේ අවධානය යොමු කරන්නේ නැති දෙයක්. ඒ කියන්නේ ඇයි එහෙම වෙලා තියෙන්නේ? තරම් එක සරල දෙයක් බවට පත් වෙලා අපි කොහොමද දැන් සතිපට්ඨානය වඩනවා මේවා පුරුදු කරනවා වගේ අදහසක ඉන්නවා. නමුත් අපි හැමදාම කියන කාරණේ තමයි අරහත්ත්වයටපත් වෙන තෙක්ම සතිය කියන කාරණේ නැවත නැවත සොයන්න අධ්‍යයනය කරන්න ප්‍රගුණ කරන්න දේවල් තියෙනවා. අරහත්ත්වයට පත්වීමෙන් තමයි මේ මේ මේ උත්සාහය අහෝස වෙන්නේ. කතං කරණීයං කල යුත්ත කරලා ඉවරයි කියන තැනට එන්නේ එතනදී එතකම්ම මේ සම්බන්ධව අපට විවිධ පැති වලින් පුරුදු පුහුණු කරන්නට තියෙනවා. ඉතින් ඇත්තටම ඒක අර අර කිව්වා වගේ නිකම් භාවනා කරනවා කියලා අපි වෙන් කරගත්තු වෙලාවකදී විතරක් නෑ මේ හැම තැනකදම දැන් මේ ගහකට ලීයකින් මේ කරුවක් තියලා ඒකට වැටෙන්න නැතුව තියලා තියනවා කියන එක ඉතින් අපි මේ භාවනා අත්දැකීමක් නෙමෙයිනේ. ඒක සාමාන්‍ය දෛනික ජීවිතේ අපි සුලභව දකින කාරණයක්. නමුත් අපි සති සම්පජඤ්ඤයෙන් ඒ දිහා බලනකොට අපි අභිධර්ම ඉගෙන ගන්නකොට මේවා ජීවිතයත් එක්ක ගලපා බලනකොට අර භාවනා කරන වෙලාව විතරක් නෙමේ කණුවකට අර ගහක් ගහක අත්තකට කණුවක් තියලා තියෙනවා දකින්නකොට පවා එතන ගෙයි වහලේ රඳා පවතින එතන කණුව හිටවලා තියෙනවා දකින්නකොට පවා ඒ අවස්ථාව පවා අපිට ගැඹුරු විදර්ශනා ඥානයක් උපදවා ගන්නට සුදුසු අවස්ථාවක් ඒ නිසා තමයි අතීත කාලේ බොහෝ දෙනා අරහත්ත්වයට පත්වීම පිළිබඳව කතා කරන්නේ විවිධ කරුණු මත දැන් පටාචාරාවට භාවනා කරන්නට මේ ආවාසයට ඇතුල් වෙන්න කකුලට වතුර දාලා කකුල් දෙක හොදනකොට ඒ වතුර ගලාගෙන යන ඒ ඒ සංඥාවත් එක්ක තමයි චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්නේ. ඊට පස්සේ භාවනා කරන්න ඕන කියලා වාඩි වෙලා අර පහනේ දැල්ල ඇදලා පහන නිවනකොට තමයි යථාර්ථය අවබෝධ වෙන්නේ. එතකොට මේ මේ හැම එකක්ම සිහිනුවණින් කරපු නිසා තමයි එතන තියෙන ධර්මතාවයේ වහා වැටහෙන්නේ. එතකොට ඇයට වාඩි වෙලා භාවනා කරන්න ඕනුන්නේ අර වෙනත් අවස්ථාවල භාවනා කරන්න ඇති. හැබැයි මේ අවසාන අවස්ථාවේ අරහත්ත්වයටපත් වෙන අවස්ථාවේ ඒ පරයන්කෙන් වාඩි වෙලා ඇස් පියාගෙන අතක් උඩ අතක් පියාගෙන යමක් ගැඹුරින් මෙනෙහි කරලා නෙමෙයි භාවනා කරන්න වාඩි වෙලා දැන් මේ ආලෝකය නිවා දමන්නට ඕන කියලා පහනේ tire අදිනවා පහන නිවන. එතකොට ඒ සංඥාවෙන් තමයි සමස්තය අවබෝධ වෙන්නේ. හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. මේ සමස්ත ලෝක ධර්මතාවයන්ම අවබෝධ වෙන්නේ ඒ සිද්ධියත් එක්ක. එතකොට අපි අපිට මේ භාවනාවට කියලා වෙන් කරගත්තු වෙලාව කාලයේ ඒක කලාට කමක් නැහැ. හැබැයි භාවනාව යනු සති සම්පජඤ්ඤය අපි පැවැත්විය යුත්තේ ඒ වෙලාව විතරක් නෙමෙයි මේ කරන කියන හැම දෙයක් තුළමයි කියන අදහස ඒ උද්‍යෝගය අපි තුළ ඇති කරගත්තොත් තමයි හැම තැනකම පවතින ධර්මතාවයන් අපට ප්‍රකට වෙන්නේ. ඒකෙන් තමයි අපේ සතිපට්ඨාන, අපේ ඥානය, අභිඥාව මේ සියල්ල වැඩෙන්නේ. ඔබතුමා කිව්වා වගේ ඒක මේ විශේෂ හැකියාවන් දිනු කරන්න විතරක් නෙමෙයි කෙලස් නසන්න. දැන් පටාචාරාවට එතකොට ඒ සිහිනුවණින් යුක්තව අර පහනේ tire ඇද්ද ඒක තමයි කෙලින්ම කෙලස් නසන්න පවා හේතුව. ඒ නිසා ඒක ඊටාත්ම සුවිශේෂ කාරණයක්. එහෙමයි ස්වාමින්වහන්ස බොහොමත්ම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.